පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ලොකෝ ලොකෝ මගේ මුලාදෑනි කබාය මැහැව්වා ඇතේ මෙහාට එනවා මේ නියමන පෙන්නන්න. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. හවල් දෙයක් ගැන කෑකොසන් ගහනවද මන් දන්නේ. ඇයි යඬ ගැහැව්වේ? සේරම හරියගෙන යන තැනට එනකොටම කවුරු හරි හතුරෙක් ගැහුවා කටුවක් හાર્ඩ් එක පසාරු වෙන්න. මොනවා ගැනද කටු ගැහුවේ? මොකද්ද දැන් පසාරු උනේ? අනේ තොත්ත බබා වෙන්නේ නැතුව මට ඇත්ත කියනවා හොඳයි. මේකේ අගමුල හොයාගන්න. පවුල් පැලෑඹුරේ සේරම දේවල් දන්නේ gedara ඉන්න මායියා කියලයි මිනිස්සු කියන්නේ. ඒක එහෙමනම් මේක ගැනත් හොඳට නෙනෙව් ඇති මගේ මායියා කියන ලෝකිත. ඔය කියන්නේ අර මාලිගා තැන්නේ ඉඩමේ තිබ්බයි කියන රත්තරන් අලි රූපේ නිදානේ ගැනද? ඔය ඉතින් ලෝකෝ ඒ නිදානේ හාරාගෙන පැනලා ගියයි කියන අර නාමෙලා කියන හොර දෙටු වගේ විත්‍ය නෙවෙයි මේක. නමුත් මිනිහා ඉන්නවා මේකේ කොනක. අනේ මේ ඒ ළමයා එහෙම හොර දෙටුවෙක් නෙවෙයි. ඇයි දෙයි ආම්ද්‍රුවනේ මතක නැද්ද ඒ ළමයා මේ වතු පිටිවල ආදායම් වැඩි කරලා ආදායම් බද්දෙන් නිදාස් වෙන්න වැඩ කෙරුවා. ඈ කම්කරුවන්ට ගිය පඩිනඩී වියහියදමුයි සේරම පෙන්නපුවාම වියදම ආදායමට වැඩි කියලා ඔහේව නිදාස් කෙරුවා. ඒ බදු ගෙවීමෙනුත්. ඈ මතක නැද්ද? නාමෙල් හොරෙක් නම් එහෙම උදව් කරයිද අපට? ඈ ඇයි මේ ඔළුව වනන්නේ? උණ්ඩගේ උදව්වට පිටිපස්සෙන් තිබ්බේ මොකක්ද දන්නවද? මොකද්ද ඔය පිටිපස්සක් ගැන කියන්නේ? ඒ ළමයා අපට කවදාවත් පිටිපස්ස හරවලා අහක බැලුවේ නෑ. ලොකෝ නාම්බගේ ඒ තිරිකෙස් උප්පර වෙට්ටි පිට කැසීම් සේරම කෙරුවේ ඇයි කියමු බලන්න. ඕ නාමෙල් වැඩ කරාපු තැන අයිති ස්වාමියාට හොරබරු නැතුව ගරු කරන්ට නේද ඒ වගේ. බෝලන් ලොකෝ මැණිකිච්චි නාමෙලායේ 18 වන්නම් සේරම අපට මවලා පෙන්නුවේ ඇයි කියලයි මං අහන්නේ. ආ කියමු බලන්න. ඔය ඔය ආයෙත් ඒ ප්‍රශ්නේම අහනවා. මේ මං එකක් කියන්නම්. දැන් ඔහෙගේ ඔය සිහි කල්පනාව බලාහින් දැද්දීම අඩු වේගෙන යනවා. නිකම් මලහිරු බයින ගාන. ඒ කියන්නේ මගේ මේ ආරච්චිල පයින්ඩේ ලොකුගේ නෑයෙකුට දීලා මට බුම්මන් ඉන්න කියලාද ඔය කියන්නේ ඈ <laughs> මං හිතුවා මායියා මොකටද එන්නේ කියලා ඒ කිකේ මං හීනකින්වත් හිතාපු දෙයක්ද මේ මිනිස්සයා මට මේ කියන්නේ <laughs> එක්කෝ කියන දෙයක් තෝරලා මට කියන්ටයි වහෙන් ඔරෝනෝ කියා ආ වහෙන් ඔරෝ වහෙන් ඔරෝ ඒ කියන්නේ හොරෙන් වරෝ කියන එකනේ. අන්න ඒ වගේ අපබ්‍රංශයක් ගැන සැක හිතිලා තමයි මම මේ කතාවට මුල පිරුවේ. ඒ මොන අපබ්‍රංශයක්ද ඔය කියන්නේ? මං ඉසලමත් කීවේ පවුලේ සංගෙදි සේරම දන්නේ gedara මායයි කියන කතාව ගැනයි. ඒ කියන්නේ මට යමක් ආරංචි මාත්‍රා වෙන්න දෙතුන් දොහකට කලින් මගේ මායියා ඒ ගැන දන්නවා. හැබැයි මායන් 64න් එකක් තමයි මායියලා ඒ දැනගත්තු දේ යට ගහලා බලා ඉන්නේ එක හිත යටින් hina වෙවි. ඈ නෑ කියන්න එපා ලොකු. අහස පොලොවක් ගැනද මේ මට එනුම් පද කියන්නේ ඈ තොත්ත බබන්ඩි වෙන්න හදන්ත කාරි නෑ ආව ලොකු මේකේ මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් උඩ ඉඳලා පල්ලෙහාටත් පල්ලෙහා ඉඳලා ඇති ඇති ඇති ඔය කිසිම දෙයක් දන්නේ නැතුව මං කොහොමද ඔකට හරි කියන්නේ ඔය කියන්නේ කිරිමුත්තා අවුරුදු 100කුත් 10ක් කාගේ මුත්තා ගැනද දැන් දැන් ඔය කියවන්නේ මගේ කටුපුල්ලේ කිරිමුත්තා උණ්ඩ පරංගි පො르තුගීසි කාර්යෝ සිය ගානක් ඇති ගහලයි පස්ස බැලුවේ අපේ මේ රට පොඩිය බේරන්න. ඔය කතාව නෙවෙයිනේ මට මුලින් කියන්න ගියේ. මොකද්ද ඔය කෝට් සාක්කුවේ තිබ්බ මේ මේ පරණ වෙච්ච ලියුම් කර දහයක් ගැන නේද කියන්න මට අඬ ගැහැව්වේ. දැන් ඒක අමතකද? කොයිතින් ඒක කියන්න කලින් මෙහෙ වැඩට හිටලා අන්තරස් දාන්න වෙච්ච නාමලාගේ ಗುಣවරුනේ කියන්න ගත්තනේ. මට මට ඔය නම ඇහෙනකොට නේද කරුණා කරලා ඩිංගක් ඔය හාන්සි පුටුවේ හාන්සි වෙලා ඉන්න ඔය කියන්නේ ඔය කියන්නේ මං හාන්සි වෙනකල් තමයි පවුලේ සේරම බලා ඉන්නේ මං ඒක දන්නවා මං දන්නවා මං හාන්සි වෙලා ඇස් ගෙඩි දෙකම පියා ගන්නකල් පැලෑඹුරේ ඉන්න සේරම බලා ඉන්නවා මම බොහොම මාංශයෙන් උපයපු ඒවට ආංචි අදින්ට මං ආංචි වෙන්ටයි කීවේ ආංචියක් අදින්ට නෙවෙයි දෙයනේ <laughs> ඔය හිතේ තියෙන ඔය සැක ටිකක් අඩු කරගන්න උදව් කරන්න කියලායි දොස්තරලා කීවේ නැතිනම් ගිය සැරේ වගේ ආයෙමත් ඔය හොර දේ වස්තුව ගැහිලා ගැහිලා ගැහිලා හිටන් ආ මට වස්තුව කියලා ආවදන්ත කාරි නෑ වස්තුව නමුත් මට මේ ලියුම යවපු මිනිස්සයා කුඩුම්බිය ගාවෙන් අල්ලාගෙන හිටන් කො බලන්න කො ඔය ලියුම මට ටිකක් දුන්නා නම් මෙන්න මෙයාට නෑ නෑ මේ මේක අතට ගත්තු ගමන් කියවලා මට ගුරුකම් කියලා දෙයි මාව හදන්න දෙව හදන්න මට තියා සක්කරයටවත් බැරි වෙයි කෝ ඔය ලියුම මෙහාට දීලා හිටියානම් මෙහාට වෙනවද නැද්ද ආ මේකේ ලියලා තියෙන පංගුවක් එව්වා මං කියවන්නම් බම්බයකට යහෙන් ඉඳලා අහගන්නවා. හ්ම්. ඔව්. හරි හරි. ඕ මම බම්බයක් විතර ඇත්තුණා. ඔය බම්බයක් දුර නෙවෙයි රියනක් දුර ඔය. රියනක් කියන්නේ අඩිකෝදු දෙකක්. <laughs> ඔව්. හරි අඩිකෝදුවක් ඒක. ආ. ඕ මම තව ඇත්තුණා. ඔය බිත්තිය ගාවටම ගියා නම් හ්ම් ආන් හරියන් හරියන්. දැන් මේ ලියු මේ ලියලා තියෙන අකුරු කියවන්න පුළුවන් ද ලොකුට බලන්න. කොහොමද? ඈ ඔය ලියුමේ අනිත් පැත්තනේ මට පෙන්වන්නේ. <laughs> ඒකනේ මං කියන්නේ දුර්වලයි කියලා. හරි හරි හරි හරි. දැන් පේනවද මේ අකුරු? කුරුටු ගාපු අකුරු වගේක් එක පැල්ලමට පේනවා මිසක් කියවන්න නම් බෑ. ආ අන්න හොඳයි අන්න හොඳයි. ලාංගුණොත් කියයි මේවා අහවලාගේ අකුරු වෙන්න ඇති කියලා. මේ මේ මට අද වීතම්බන්ට තියෙනවා තව. මය දොස්තර එදා කීවා වී තඹපුවාම ඒවැ තියෙන රතු කුරුට්ට ගැලවිලා හේදිලා ගියාම ඒ කුරුට්ටේ තියෙන පෝෂණය නැති වෙනවයි කියලා. ඒකයි මං කීවේ කැකුළු හාල් හදන්න කියලා වී තඹන්නේ නැතුව. වී තඹලා පෙරාපුවාම හාල් වල තියෙන විටමින් ගුණ අඩු වෙන හින්දා ඒවා තඹන්ට එපයි කිව්වේ දොස්තර නෙවේ නාමෙලුයි. ඔව්. ආ එහෙමනම් තඹනවා වී තේරුම. නාමෙලාගේ උපදෝස් බාර ගන්න ඕනේ. උපදෝස් උපදෝස් නෙවෙයි උපදේශ. මොන දෝසරි නාමෙලාගේ ඒවා එපා. ආ. අන්න ආවා. කූටාලියා. ආ. කූටාලියා කියන්නේ අඹ යාළුවා. කවුද මගේ අඹ යාළුවා? බාගදාවේ ලියුමේ වන්ට ඇත්තේ toy යාළුවා වෙන්න ඇති. අනේ මං යනවා වීතම්බන්ට. ඔය ගේට්ටුව ඇරලයි තියෙන්නේ මුදියෝ. එනවා ඇතුළට. අය කොහොම ඉන්නවා මං වෙන කලු. ලෙට්ටු එහෙම ඉන්නවද කියලා. මම මේ වෙදමාමත් එක් කරගෙන මාව. ආ, ඉහෙන් බයින කිසිම ලෙඩක් නෑ. හිතේ තියෙන කරදර මිසක්කා. මේ වෙදවාමා අර ඈත පාර දිගේ හෙමින් හෙමින් ඝාටන හිඳයි මගේ කාරකෙන් මම මෙහා දෙක්කා. පයින් ආවනම් තාමත් ඒ ගොඩ. ඒ උනාට ඉතින් ඇවිදින එක බොහොම හොඳ ව්‍යායාමයක් මුදලාලි. මොකද්ද හොඳේ? බලන්න ඔය බඩේ හැටි. බඩ පිටට ඇලිලවත්. නිරෝගික මේ එක ලකුණක් ඒක. මේ මට වෙන ව්‍යායාම කරන්න බැරි හින්දා මම පයින් ඇවිදිනවා. ඇයි ඉතින් ඔය පයින් ඇවිදින්නේ කවනම්බුවක් නෑ නෑ. අනේ මට සමාවෙන්න. අවනම්බුවක් නෙවෙයි පයින් ඇවිදින එක. නමුත් මම තියා මුදලාලි මහත්මා ගාන්ධිතුමත් පයින් ඇවිද්දේ. ඒ කියන්නේ මගේ කාර් එක ගෑරේජ් එකට දාලා පයින් ඇවිදින්න ගියාම මගේ බිසිනස් වෙළඳ ව්‍යාපාර වලට මොකද වෙන්නේ? මට කොච්චර පාඩු වෙයි? අපොයි අපොයි මේ වරද්දලා තේරුම් ගන්න එපා මුදලාලි. මං මේ මෑත කාලෙකදී නම් දැක්කේ නෑ මුදලාලි පයින් ඇවිදිනවා. හ්ම්. ඔය ඉඳලා හිටලා හරි දාඩිය දානකල් ටිකක් ඇවිදින එක හැඟට විතරක් නෙවෙයි හිතටත් හොඳයි. ඔව් <laughs> සෞඛ්‍යයට බොහොම හොඳයි. <laughs> ඇඟටයි හිතටයි හොඳ වුණාට මගේ පොකට් එකට හොඳ <laughs> මං ලහි ලහියේ කාරකෙන් එහෙම එහෙ දුවලා සල්ලි හෙව්වේ නැත්තම් මගේ තත්ත්ේ බහිනෝ. හරි හරි හරි. මුදලාලි තින් සල්ලිම හොයන්ට. තමන්ගේ සනීපේ යකාට ගියත් ඉතින් මට ඕනේ සල්ලි විතරයි. හ්ම් හ්ම් හ්ම්. සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලිට කියලාත් මේ පැලැස්ස මිනිස්සු කියනවා. හ්ම්. ඒ මොනවා කිව්වත් දැන් මම මේ මුවන් පැලැස්සේ ඉන්න ලොකුම පෝසතා කියලායි මිනිස්සු කියන්නේ. ආහා ඒකයි මගේ මේ බඩ ඉස්සරහට <laughs> මේක පිම් බඩක්. හොඳයි නැද්ද? නැහැ කිව්වොත් ඉතින් තරහ වෙනවනේ. ඔය බඩ ලෙඩ ආකාරයක් ඉඳයි ඉස්සරහට නිරපෙන්නේ කිව්වොත් එහෙම මගේ බෙල්ලත් කපයි. මොනවද මතුරන්නේ වේද මාමා? ඈ නෑ නෑ නෑ අනේ මම මතුරන්නේ නෑ. ඒ තියා මම මන්තරයක්වත් දන්නේ නෑ. මේ <coughs> මට දැනගන්න ඕන මුදලාලි මාව කාර් එකේ නග්ගගෙන මේ ආරච්චිල ගෙදරට තකහණියෙන් එක් කරගෙන ආවේ ඇයි කියලා. හ්ම්. ඇත්තම කියන්න වේද මාමා. හ්ම්. මේ පැලැස්සේ දැනට ඉන්න ලොක්කෝ අපි තුන්දෙනා විතරයි. නෑ කියනවාද? ආ නේ මම නන්නේ. <laughs> මොකද මම ලොක්කෙක් නෙවෙයි නේද? අනික මම සල්ලිකාරයෙකුත් නෙවෙයි. හ්ම්. ලොක්ෙක් නෙවෙයි නං සොක්ෙක්ද? ඈ? <laughs> ඒ දෙකටම මාව රිංගවන්න එපා. හ්ම්. මම මේ සාමාන්‍ය ගම්වැසියෙක්. <clears throat> හැබැයි ඉතින් මං ඉගෙනගෙන තියෙන ශිල්ප ශාස්ත්‍රයෙන් මේ මුවන් පැලසේ දුප්පත් මිනිසුන්ට වෛද්‍ය ප්‍රතිකාර කරනවා. <laughs> මට ඒකට මේ මේ ලැයිසොන්නහොත් බලපත්‍රයකුත් තියෙන. ඒ ඇතෙන්ට මං ලොක්කෙක් එහෙම නන් නෙවෙයි ඕන. හැබැයි සල්ලි තියනවා වකාරෙට නැත්ද? නෑ නෑ. කවුද කිව්වේ මට සල්ලි තියනවා කියලා? මේ අහන්ත විතරාලාමි. දැන් මේ තුන් හිංගලේ සේරම දන්නවා මේ මුවන් පැලැස්සේ මාලිගා තැන්න ගැන. හැබැයිද හැබැයිද <laughs> කියලා ආලා බලන්ට පාල කඩවීදියේ මිනිස්සුන්ගේ දැන් නම් මේ කතාව නපුරු පැත්තකට යන්නේ මේ පැලැස්ස සේරම එකතු වෙන තැන තමයි පහල කඩවීදිය සෙයිලම් බજાર එක හ්ම් හ්ම් හ්ම් ඉතින් ඉතින් කියන්නේ මේ අද උදේ මේ අද උදේ මං එනකොට කටුබෝක්කුව බැම්ම උඩ හිටියා දහ දෙනෙක් විතර. ආ. උන් සේරම මාව දැක්කා විතරයි ඔලු ගෙඩි වහලා බැඳගෙන හිටිය සුම්බර ගැලෙව්වා. පංගුවක් දෙකට නැමිලා වැන්දා. එහෙනම්. මං හිතන්නේ පිස්සු මිනිස්සු කොටා. පිස්සු නෙවෙයි. ඒ ගම්වැසියෝ දන්නවා දැන් කවුද මේ පැලැස්සින්න ලොක්කා කියන්ට. නිර්වාද වෙත මාමට. මුදලාලි දකින්නකොට සුඹර ගලවලා මේ දෙකට නැමිලා වැඳ මිනිසුන්ගේ මේ මේ ඔලු ගෙඩිය මත ගාලා බැලුවේ නැද්ද? ඇයි? ඇයි ඔලුව ඔත ගාලා බලන්නේ? අන්ති එනවද කියලා. අන්ති එනවද කියලා බලන්න මිසක් වෙන මොකටද? හ්ම්. හ්ම්. හරි හරි. දැන් ඉතින් මං ආපහු යන්න ඕන ටිකක් ඇවිදින්න ආය. යන්න කලින් මං කියන්න ගිය කතාව කියන්න ඕන ආරච්චිල ඉස්සරහදී. කොහොමද ආරච්චි වස්සිනා? නෑ නෑ නෑ මේක එහෙම ලේසියෙන් අරින්නේ නෑ. අහහෝ වැරදිකාරයෝ දඬු කඳේ ගහලමයි මං මොකද මොකද ආරච්චි වස්සිනා මේ? මට මහා නරක ලියමනක් ආවානේ අද උදේ. ඔය ඊමේල්ේ කවුද කියන්නේත් නෑ ඒක බලන්න දෙන්නෙත් නෑ. රාජකාරියක් කරලා පගාවක් අරගෙන අහුවෙලා වගේ. ඈ වෙදමාම මොනවද මේ සුටුපුටු ගන්නෙ? ආනේ වටිනවද වෙදමාමට ඕම කියන්ට? බාගෙදා මේ වෙදරාලාමිත් මේකේ කොනක ඇති මට මට කේන්චි මං කරගන්න ගිය ලොකු වැඩක් නූලෙන් ගහලා යන්න එන හිඳයි. ඒ ආරච්චි මස්සිනා ඔය පටලැවිල්ල ගැන අපි පස්සේ කතා කරමු. <laughs> පස්සේ මම මේ වෙදමාම එක්කාවේ අර රත්තරන් ඇත්රූපේ නිදානේ හාලගෙන පැනලා යන්ට ගිය නාමෙලාව වෙදමාම හංගගෙන ඉන්නවයි කියන කතාව දැන් මේ පැලැස්ස ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි කැලේ ඉන්න නරි උගුඩුවක් ගන්නවා මේ කොයිද මං අංගගෙන ඉන්නවා නම් මේ මගේ මේ ඉන්නේ ඉහ හොදිසි කරලා ගන්නවා කොනාමෙල්ව එළියට නිකන් ඕන නැති කතා කියන්න එපා මුදියෝ මං අහන්නේ නාමෙල් පුංචි බබෙක්ද ආංගලා තියාගන්න ඈ අනික අනික අහවල් කාරණයකටද මන් ආමෙල්ව හංගලා තියාගන්නේ ඈ අර නිදානේ හාරලා අරගෙන ඒ රත්තරන් රූපේ කුට්ටි කුට්ටි කපලා නාමෙලුයි මේ වෙදමාමයි ඒව හංගගෙන ඉන්නවා කියලයි ඔය ඔය ඔය ඒසැටේ රත්තරන් කුට්ටි හංගගෙනලු බලමු බියන්සේ මෙ මෙ මෙහෙ බලනවා මෙහෙ බලනවා මං ඔය කියන නිදාන ගැන විශ්වාස කරන්නෙත් නෑ. ඒක හාරලා ගන්න මට උවමනාවකුත් නෑ. ඕන්න. මේ බොරු ඕනේ විතරාලාමි. මේ අහන්ට ලොකු වැඩකාර කෙල්ල සුමන අහගෙන ඉන්නවද ගේ ඇතුලේ ඉඳගෙන? ඔව් ඔව්. සුමනට ඊට වඩා දේවල් තියෙනවා කොරන්ට. අනුන්ගේ රහසන්ට නෙවෙයි සුමනයින්. නෑ නෑ මේ මම කියන්ට යන රහස අපි දෙගොල්ලෝ ඇරෙන්න පිට කාටවත් ඔය ඔය රහස මොකද්ද කියනවා මොදියු? මොකද්ද? මස්සිනා. ආ මේ පැලැස්සේ හැමෝම හිතන්නේ අපේ මාලිගා තැන්නේ තිබ්බ රත්තරන් ඇත්රූපේ. හ්ම්. නාමෙලුයි. මෙන්න මේ වෙදමාමයි හාරලා එළියට අරගෙන කොහි කොහි හරි හංගලා එළියට ගන්න බැරිව වහගෙන ඉන්නවා කියලයි. ආගද ඉඳලා කිව්වා. ඒ ඉතින් මේ මං කිව්වා කියලා හිතා ගන්නවා මුද්‍යාංශේ. අන්න ඒ රහස එළි වෙයි කියලාලු නාමෙලාව හංගගෙන ඉන්නේ. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ඔහො මෙහෙ බලාපන් මුද්‍යාංශේ. හ්ම් උඹම නේද මට දිගා මඩුල්ලට පෝට් කාඩ් ලියුම් ලියලා ඇව්වේ? මේ කොහොමගේ අර පරණ කෝට් කබාය ලොකෝ ඊ කපුලන්ට දාන්න කිව්ව මතක නැද්ද ඔය ඔය මං කීවේ ඔය මං කීවේ නෑ ඒකේ තිබ්බ ලියුම් කියුම් අපුල්ලන්ට හොදන්න දාන්න කියලා ඒ කෝට් එකේ සාක්කුවල තිබ්බ මේ මුදියා මට යවපු ලියුම් සේරම ඒ ලියුම් වල මට ලියලා ඇව්වේ අර දුම්බරින් ඇවිත් පැලැස්සේ රජ කරගෙන හිටිය නාමල් කියන නාම්බා කම්මුතුයි කියලායි අනේ මෙහෙම අපරාධයක් ඇයි ඒ නාමල් මරන්න පැහැරගෙන ගිහින් වද දුන්නේ? <clears throat> නාමල් කියන යහපත් ඉලන්දාරියා මේ මුවන් පැලැස්සෙන් පන්නලා දාන්ත කරපු වින්නැහි සේරම කවදා හරි එළියට එනවා. ඔව් ඔව්. එළියට එයි කියලා ඇයි මට ඇඟිල්ල දික් කරන්නේ? මොකද මමද නාමෙලාව කරුවලේ ලොරියකට ඇදලා දාගෙන කොයිලෝකටද අරන් ගිහින් අඬු කැඩුවේ. ඇයි ඒ වාගේ නපුරු අපරාධයක් කරන්නේ මං අහන්නේ? මගේ මූණ බලාගෙන අහන්න. මමද අපරාධ කරුවේ ඈ? <laughs> අර පොල්ලෝලා කඩෙන් දැනේ කිව්වා වාගේ. මේ බලපන් මුදියෝ මේ බලපන් මට දැනගන්න ඕනේ ඒ නාමල් නොහොත් නාම්බා කියන මිනිහා තාමත් ඉන්නවද නැද්ද කියලායි. ආ ඒක හන්ට තමයි මම මේ ගමේ වෙදරාලහාමි කාරකේ පටවගෙන මේ මුලාදෑනියාගේ ගෙදරට ආවේ. ඇහුණ අදාරත් ඉමස්සිනා. ආනේ වෙද මාමා. කරුණාකරලා යන්න ගෙදර. නාමල් ගැන එක වචනයක්වත් කියන්නේ නැතුව යන්න ගෙදර. යන්න ඔව් ඔව් ලොකු ඔව්. මේ මං හිනා යන්නවා. ආ අන්න අන්න අන්න වෙදරාලහම යනවා. ආරච්චිලා මේක මුලාජයන්ියාගේ ගෙදර වෙලත් ඇයි හොර වංචා කරන මිනිසුන්ගේ පුරස් අහන්න ඉස්සර නතර කරගන්නේ? ඕයි ඕයි වෙදරාලා. ඒ ආපහු මේ යන්න යන්න මෙහාට. පිස්සුද මිනිස්සයෝ? මේ ගමට දෙයියෙක් වාගේ මිනිසුන්ට බේත් දෙන උදව් කරන උත්මයෙකුට ඕයි කියලා කතා කරත් පිස්සුද ඔහෙට? අනිසරේ අපට ලෙඩ දුක හැදුනම කවුද අපට බේත් දෙන්නේ? ඈ? අර බිසෝ කෙල්ල තාමත් ඒ gederම නවත්තගෙන ලෙඩේට බේත් කරනවා සනීප කරලා එවන්ට. හ්ම් හ්ම්. බුලී හැබෑට බුලී හැබෑට මම ඕයි කියලා කතා කරපු හැටි හොඳ නෑ තමයි. හොඳ නෑ තමයි. දැන් ඉතින් මොකද කරන්නේ? යනවා. පිටිපස්සෙන් ගිහින් සමාව ඉල්ලනවා. හරි හරි. යනවා ඉතින්. හරි හරි මං යන්නම් මං යන්නම්. ඔය ඕකනේ මං හැමදාම කියන්නේ මං හිතන දේ නෙවෙයි වෙන්නේ කියලා. බිසෝගේ ලෙඩේට බේත් කරන්න බෑ කිව්වොත් දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අර දිගා මඩුල්ලේ මනමාලයයි වෙන කෙල්ලෙක් කරේ එල්ලන්නට. ආ අන්න ඒක හොඳයි. එතකොට බිසෝ ගෙදර ඉඳීවි. මගේ පුතා සිරිමල් අර වෙදරාලාමිගෙන් සමාව ගන්නට යන්න බැරිද දැන්? ඔව් යනවා යනවා. බිසෝගේ ලෙඩේ කුරුවල් වුණොත් කවුද ඔකට වගේ කියන්නේ? අපච්චේ එහෙම වුණොත් අපට අර රටක් වටින දිගා මඬුල්ලේ බෑනන්දි නැති වෙනවා. ආ අර අර පුරස්ස ගැන මොකද කියන්නේ ආරච්චි? ඔය තාමත් බලා ඉන්නවා මං කියාපු එක අමතක වෙනකල්. ආ හරි හරි හරි මම මේ යනවා යනවා. වෙනවාම ගිය පස්සේ ඔව් මුදියෝ මේ ගෙදර මහයියාගේ පුරස්නේ විසඳු වෙන්නේ නැත්තම් ජංජාලයයි. ඔව්. ඒ හින්දා උඹ ගිහින් වරෙන් වෙන වෙලාවක ඒ රන් ඇතාගේ කෑලි හංගාපු එක ගැන හොයා බලන්න. ඈ හැබැයි මම මේක ලේසියෙන් අරින්නේ නෑ. තේරුණාද? ලේසියෙන් අරින්නේ නෑ. මුවන් පැලස්ස අද රංගපෑවෝ විජේරත්න වරකාගොඩ රාම්‍ය අවනිදසේකර උලපනේ ගුණසේකර සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.